ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රදීප් අබේසුන්දර. අයිබුවන් සුබ උදෑසන වේවා. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරමු. යමෙක් ධර්මය දකින්නට ඕන නම් යමෙක් ධර්මය දකිනවා නම් හෙතෙම මා දකින බව බුදුරජාණන් වහන්සේ පවසා තිබෙනවා දේශනා කොට තිබෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට කැමැත්තක් තිබෙනවා නම් ධර්මයේ පිළිටන්නට කියලයි කියන්නේ. ඒ ආප්තෝපදේශය සමග අපි මෙසේ ආරම්භ කරනවා. සීගිරිගී මිහිර නමින් සේපාලි මායා දුන්නේ අනවි පොතක් සම්පාදනය කොට පළ කර තිබෙනවා. සීගිරිගීය සනාතනික ගී මිහිරක්ගෙන එන රස ගුලාවක්. ගීතය සඳහා අත්පොත් තබන වත්මන් දුහුණන්ටද මඟහසර පෙන්වන දැනුම් සම්භාරයක්. සිංහල සුභාවිත ගීයේ අනාගතය තවද සුපහන් කරලනු සඳහා සීගිරි ගී මිහිරද මින්දනය කළ යුතුයයි සිතේ. එසේ පවසන්නේ ප්‍රවීණ ලේඛිකාවක වන සේපාලි මායා දුන්නේ. අපට සෙනරත් පරණවිතාන මහතා මේ විද්වතා මතක් වෙනවා Sigiri graffiti major Forbes HCP. Bell ওই විදිහට ගත්තම මෑතක් වනතුරු කේ ජයතිලක රංගසේන මුදියන්සේ විජේමුළු කුබණ්ඩාර ගුණසේන විතාන ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා බෙනිල් ප්‍රියන්ත මේ සියලු දෙනා පොත් ලියලා තියෙනවා අලුත් පොතක් තමයි මේ කියවන්න වටින පොතක් ගුවන්විදුලියේ සීගිරිය ගැන සෑහෙන ගීත නිර්මාණය වී පවතිනවා සීගිරි ගී ආශ්‍රයෙන් සුනිල් සාන්තයන් ගීත දෙක තුනක් යම් කිසි පරිේශනාත්මක අත්දැකීමක් සමග ගායනා කළා අපට මතකයි අපි පුංචි කාලේ අමරදේවයන්ගේ වසීගිරියේ සිටුවම් රමණී ඒ වගේම චිත්‍රා සෝමපාල පීඑල්ඒ සෝමපාල ගායනා කළා සීටි ප්‍රනාන්දු ගායනා කළා අපි සීගිරිය ගැන කියවුණු ගීයක් මෙසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට කැමතියි අගදිකට ජම්බුව හොලන්නට කාලය වැය කරන්න එපා. ඔබ නොදැනුවත්වම රැළේවි. තායිලන්තයේ ජනයා අතර ගැමි ජීවිතයේ ප්‍රකට කියමන. මේ කියමන කියවද්දී සඳකැන්නරන කියන පොතේ කුමාර සිරිවර්ධන ඒ අදහස උපුටා දක්වා තිබුණේ. මට මතක් වුණා මා ඉංග්‍රීසි ඉගෙන ගන්නට ගිය නුවන් ගුණවර්ධන කියන ගුරුවරයා. ඔහු අකාලයේ මිය ගියා කොරෝනා සමයේ. ඔහුගේ සමරු පොතේ ඔහු ඉතාලියේ ආදි වශයෙන් ලෝකේ බොහෝ රටවල ගමන් කළ කෙනෙක්. ඉතාලියේ අඳුරු වීදියකදී රෝහණ විජේවීර හමු වුණා. එහිදී සමරු පොත දිගු කළාම රෝහණ විජේවීර ලියූ කතාවක් ඔහු මට පෙන්නවා ඔහුගේ අත්අහුරෙන් ඩාන්ටේගේ කියමන. මීට පෙරද මම මේ ගැන කියලා තියෙනවා ඉරිදා සංග්‍රහයෙන්. ඔබ ගමනක් යන විට බල්ලු පුරාගෙන හපාකණ්ඩ පණිනවා, පුරාගෙන එනවා. නතර වෙවි නතර වෙවි බල්ලන්ට ගහන්න කැටමුගුරු හොයන්න එපා. එවිට ඔබේ ගමන යන්න බැරි වෙනවා. මොන විවේචන ආවත් අපි දොස් දකින්න නැතුව ඉදිරියටම යා යුතු වෙනවා. ආචාර්ය අජාන්තා රණසිංහ වුවන් විදුලියට ලියූ ගීතයක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එදවස සංගීතවත් කළා ටීම් ජයරත්න සහ කමලානි පෙරේරා එම ගීතය ගායනා කළේ. සමයයි. සමනොල කන්ද දෙවියන්ගේ අඩවිය මේ ගැන බොහෝ පොතපත ලියවි තිබෙනවා ගීත චිත්‍රපට නිර්මාණය වුණා W.A. සිල්වා දෙවියන්ගේ රටේ ලීවා නවකතාවක් වශයෙන් ඒ චිත්‍රපටයකට නැගුණා මොහිදින් බෙක් වැනි ගායකයෝ ගීත ගායනා කළා අමරදේවයන් ගායනා කළා සිරිපා පියුමේ කියන ගීතය අපිට මතකයි සුමන සමන් දෙවියන් ගැන ග්‍රැමෆෝන් යුගයේ ඇහෙන ගීතයක් අපි ඉරිදා සංග්‍රහයෙන් රසවිඳිමු. මේ වින්සන් ද පෝල් පීරිස් පාදේ සමනල කන්ද පෙනී ලෝකය සමන් කුලේ අද පානේ මාවන දියා බලා සුදු රිදී කඳන් හමු වේ ඉරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් කුලේ Amen. මේ සිරිපාද සමය වගේම උඳුවක් පොහොය දෙසැම්බර් මාසේ 14 තමයි ඒ පොය ගත වෙන්නේ පොය වැටි තිබෙන්නේ සංගමිත්තා මහරහත් තෙරණිය අපට සිහිපත් වෙනවා අපි සදා වන්දනා කරන බෞද්ධයන්ගේ ඊටම වැදගත් චරිතයක් අරිහත් ශ්‍රී සංගමිත්තා තෙරණින් වහන්සේ එතුමිය ලංකාවට වැඩම කළේ සිරි මහ බෝධියේ ශාඛාව සමග ඒ ආපු ගමනේදී තමයි භික්ෂුණී ශාසනය ලංකාවේ ඇතිවෙන්නේ. එතුමිය ධර්මාශෝක රජුරුවන්ගේ දියණිය මිහිඳු මහ රහතන් වහන්සේගේ සහෝදරිය. ඉතින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විසින් පබඳින ලද විශිෂ්ට ගීතයක් ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගුවන් විදුලියට ගායනා කළා. මේ ගීතය අතිවිශිෂ්ට ගීතයක් හැටියට මහාගම සේකරයන් තමන්ගේ ලිපිවල ලියා තිබෙනවා. අපි ඒ ගීතයට සමන්පත් විවර කරමු. තල අතරේ එමිහිට බසුනා වැලි තල අතරේ එමිහිට බසුනා නිරංජන නදියේ ගයාහිස නිරංජන නදියේ ගයාහිස වැඩ සිට බුදුන්ගා දිලෝහිමි මොක්කවලද මොතේ සමාධි භාවනා සමාධි භාවනා හිම කඳු පැතියේ හිම කඳු පැතියේ සීතල සෙවනේ හිම කඳු වැටියේ සීතල සෙවනේ චන්දන තුරු පීරා චන්දන තුරු පීරා හැපින මල් මුව කොමල මඳ පවනේ කෙටිලා වෙනා දෙතිලා පාවෙනා සත්සරණංගනා ටික ටික සෙලවේ සත්සරණංගනා ටික ටික සෙලවේ ශ්‍රී මහා හිමිගේ මනෝහර ඉරිමහවෝ හිමිගේ මනෝහර පලුපාත් අතුරු කිලේ නතාගේ කාලෙහි රස නැුණා සරාජී ජීවවා සරාජී සංගමෙත් මෙහෙනි සංගමෙත් මෙහෙනි දකුණේ සාකා සංගමෙත් මෙහෙනි දකුණේ සාකා ශ්‍රීලකගෙන ආදා ශ්‍රීලකගෙන ආදා සිතම සම මහ මෙවුනා උයනේ සටයි කොළ වන්නම ලෙස මහබෝ තුමේවි නාදනා තුමේවි නාදනා වැලි තල අසරේ එමිහිට බසිනා දැලි තල අතරේ එමිහිට බසිනා නිරංජන නදියේ ගයාදිස නිරංජන නදියේ ගයාදිස සදසිත බුදු ගුණා මනුෂ්‍යත්වයේ ඉගෙන ගැනීම දර්ශනය සාහිත්‍යය ජීවිතය මෙය පරිවර්තනය කළේ දේවි ගාල්ලගේ කියන කවිය. ඔහු බැංකු කරුවෙක්. අද විශ්‍රාමිකයි කවි ලියනවා, කෙටි කතා ලියනවා, ඒ වාගේම නව කතා ලියනවා, පරිවර්තන කරනවා, දේශන පවත්වනවා, සමාජ සත්කාර කරනවා. ඔහුගේ මේ පරිවර්තනය අනගි පරිවර්තනයක්. ඒ පොත මගේ ළඟ තියෙනවා මම කියෙව්වා. ඒ පොතෙන් කරුණෝ කියවන්න කැමති අයට ලිපි තිබෙනවා 12ක්. ඒ ලිපි කියවලා බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අපට අවශ්‍ය ඉහළ මනුෂ්‍යත්වයක් ඇති පුරවැසියන් බිහි කර ගන්නට හැකියාවක් අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීමේ අවකාශය සකස් කර ගන්න. රම්බණ්ඩා සෙනවිරත්න අභිනීතිඥවරේ ආවේ අනුරාධපුරේ මරදන් කල්ල කියන ගමේ කොළඹ තමයි ජීවත් වී අවුරුදු 23කට පමණ පෙර එතුමන් අපාතයෙන් වෙන් වුණා. විශිෂ්ට ගීත කවි ලියලා තිනවා. හුඟා ප්‍රමාණවත් විශාල සාහිත්‍යයක් ගොඩනගලා නැහැ. හැබැයි ඔහුගේ ඊපද රචනා දෙක තුනේ ඔහුගේ ප්‍රතිභාව පළටමනවා. අපි තෝරගන්නවා රම්බණ්ඩා සෙනවිරත්නගේ ගීතයක් විශාරද ගුණදාස කපුගේ තමයි මේ ගීතය ගායනා කළේ. Thank you. Thank you. කතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක